බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය ඇති කර ගන්නට උත්සාහ කරන කෙනා ඒ ශ්‍රාවකත්වයේ උපදවා සම්පූර්ණ කර ගැනීමේදී ධර්මයෙන් ලබන ප්‍රතිලාභය විදිහට ඔහු දකින්න ඕන දැකිය යුත්තේ පරිපූර්ණ වූ පිරිසිදු සිත උපදවාගෙන වාසය කිරීම. පිරිසිදු සිතක් උපදව ගැනීමෙන් තමයි දුක් පීඩා රහිත බව ඇති වෙන්නේ. සිතේ අපිරිසිදු භාවය යම් තාක්ද එතෙක් දුක් පීඩා සහිතයි. සිතේ පිරිසිදු භාවය යම් විටකද එහිදී සුව පහසුව තියෙනවා. එතකොට ශ්‍රාවකයා මේ දැනුමින් යුක්තයි. එතකොට ශ්‍රාවකයා මේ දැනුමින් යුක්ත වන නිසා ඔහු ඔහුගේ ප්‍රධාන කාර්ය විදිහට කල්පනා කරන්නේ තේරුම් ගන්නේ සිත පිරිසුදු කර ගැනීමයි. එතකොට සිත පිරිසුදු කර ගැනීම උදෙසා උත්සාහ කිරීමේදී සිතේ අපිරිසුදු බව ඇති කරන අකුසල් දුරු කර ගැනීම පළමු සහ ප්‍රධාන නිතර කළ යුතු ප්‍රමාද නොවි ස්වල්ප මොහොතක්වත් ප්‍රමාද නොවි කළ යුතු දෙයක් විදිහට ශ්‍රාවකයා තේරුම් ගන්නවා. මක් නිසාද? ස්වල්ප මොහොතක් හෝ අකුසලයේ සිතක පැවැත්වීම අනතුරුදායකයි. ඒ බව ශ්‍රාවකයා පිළිගන්නවා. ඒ නිසා ශ්‍රාවකයාගේ අදහස ඍජුයි. කුමක් කෙරේද අකුසල් බැහැර කිරීම කෙරෙහි ශ්‍රාවකයාගේ සිත ඍජුව පවතිනවා. ඒ ඍජු බව කුමක්ද? අකුසලයට අකමැති හිත. අකුසලේ දුරු කරන්න ඕන කෙන හිත. ඉතින් ඒ විදිහට වාසය කිරීමේදී අකුසල් ඉපදෙනකොට ඒ අකුසලේ නිසා ඒ අකුසලේ තියෙනකොට තියෙන දුක් පීඩා දැනෙනවා. නමුත් ඒ අකුසලයට අකමැති හිත නිසා අකුසලයේ විසින් විශාල හානියක් කරන්නේ නැහැ. කරන්න බෑ. ඒක තේරුම් ගන්න. අකුසලයට අකමැති වූ පමණින් එකපාරට අකුසලයේ අයින් වෙලා යන්නේ නැහැ. නමුත් අකුසලයට අකමැති කෙනා තුල ඒ අකුසලයේ බලවත් වෙන්නේ නැහැ. අකුසලයේ බලවත් වෙලා අකුසලෙන් වෙන හානිය අවම වෙනවා අකුසලයට අකමැති කෙනා තුල. ඒකයි රැකවරණය කියලා කියන්නේ. ඉතින් මේ විදිහට අකුසලයට අකමැති සිත බලවත් කරගනිමින් අකුසලයේ ගැන හොඳට තේරුම් ගැනීම ධර්මයේ තුල ධර්මයේ පුරුදු කිරීම කියන්නේ ඒකට. ඒ ධර්මයේ පුරුදු කරන විදියක් තමයි අකුසලයේ හොඳින් තේරුම් ගැනීම. අකුසලය ගැන තේරුම් ගන්න ඕන. අකුසලයේ නිසා දුක් ඇති වෙන බවත්, ඒ අකුසල හට ගන්න විදිය, අකුසල නැති වෙන විදිය, අකුසලේ නැතිවීමේදී සුවපහසු ඇති වෙන විදිය මේ හැම දෙයක් තේරුම් ගන්න ඕන. එම තේරුම් ගැනීම ධර්මයේ පුරුදු කරන කෙනා තුල පවතින්න ඕන. ඉතින් එතකොට කලබල කරගන්නේ නැහැ. අකුසලයේ ගැන හොඳින් තේරුම් ගන්නකොට කලබලයක් නැහැ. සිහිය ඉපදෙනවා. සිහි නෝන තියෙනවා. නමුත් ඒ වෙලාවේදී අර අකුසල නිසා තියෙන පීඩාව දුක් පීඩාව තියෙනවා. දැන් රෝගයක් අඳුන රෝගයට ප්‍රතිකාර කරනකොට රෝගී අඳුරගත්ත පමණින් ප්‍රතිකාර කරන පමණින් රෝගී නිසා තියෙන පීඩාවත් අයින් වෙනවද? නෑනේ. නේද? නමුත් රැකවරණය සැලසිලා නේද? මේ තමයි මේ විස බීජ හරි මොන හරි අඳුර ගන්නවා. රෝගේ රෝග නිදානේ අඳුර ගන්නවා. ඒකල ප්‍රතිකාරත් පටන් ගන්නවා. එපමණකින් ආරක්ෂාව සැලසෙන්න පටන්ගෙන නේද? ඈ? ඒ වගේ තමයි. අපි අපේ සිත විනාශ වෙන අකුසල ස්වභාවය අඳුර ගන්නවා. අකුසලයේ දුරු කරන සිත උපදව ගන්නවා. අකුසලයේ දුරු කිරීම පිණිස වෙන ප්‍රතිපදාව අනුගමනය කරනවා. එතකොට ආරක්ෂාව සැලසিলা. නමුත් අකුසල් තීන තාක් පීඩාව තියෙනවා. ඉතින් ඒක ස්වභාවය මොනවා කරන්නද? ඒ එතෙන් දීපවා දක්ෂ කෙනාගේ සිත අකුසල් දුරු කිරීමටම නැමෙනවා. ඒ පීඩාව දැනෙනවනේ යට. ඒ විදිහට තේරුම් ගන්න. එහෙම තේරුම් ගන්නකොට අකුසල දුරු කරන්න තියෙන හැකියාව අවස්ථාව බලවත් වෙනවා.